ඒ හිත මල දකිනවා. මල දකින හිත එතනම ඇති වෙලා නැති වෙලා. ඒ හිත පුටුව දකිනවා. පුටුව දකින හිත එතනම ඇති වෙලා නැති වෙලා. පොළොව දකිනවා. මෙන්න මේ විදිහට මේ සිත් පරම්පරාව දකින්න කියලා අපි කිව්වා. සිත දිහා සිහිය පවත්වන්න කියලා කිව්වා. හැබැයි පළවෙනි අදියර විතර අපි කිව්වේ නෑ සිතුවිලි වලට රිංගන්න කියලා. ඒ සිතුවිල්ල සිත කුමක්ද කියන එක හඹා යන එක නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ සිත දකින්න විතරයි. සිත රාග සිතද්ද, දේශ සිතද්ද, මොහ සිතද්ද එවැනි ගැළපීමක් නෙමෙයි අපි කිව්වේ. පළවෙනි අධීර විදියට සරල තැන මේ හිත දකින්න එක මේ සිත යනවා දකින්න ඕනි. සිත හටගෙන නිරුද්ධ වෙනවා විතරක් දකින්න ඕනි. මේ සිත ඇතුණා නැති වුණා ඊගාසිත. ඊගාට ශබ්ද සිතක්, ඊගාට රූප සිතක්. ඊගාට තමන්ට සීසී රස දැනෙන සීතල උණුසුම දැනෙන සිත. ඊගාට මෙන්න මේ විදිහට පෙර මතකයෙන් ආවත් ඒකත් අරමුණක්. අරමුණෙන් අරමුණ ඇති වෙනව නැති වෙනව ගල් වෙනව. චිත්ත වීති වගේ. සිත් වැල් සිතුවිලි සංසාරේ සසර සිත් පරම්පරා මේ කුමන නමකින් කිව්වත් එක හිතක් පිට නිරුත් වෙලා තව සිතක් ඇති වෙලා එකක් නිරුත් වෙනවා. මේක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. අපි වැස්ස වහිනවා කියනවා වගේ ගඟ ගලනවා කියනවා වගේ අවුව පායනවා කියනවා වගේ සිත සිතක් සිත කියන්නේ ඇත්තටම මේ සිතක් තියනවා කිව්වට එක සිතක් නෙමෙයි. සිත් වලක් කියන්නේ. අර වැස්ස කියන වගේ සිත කියන එකත් වැස්ස වගේ. වැස්ස කියලා දෙයක් නැහැ. සිත කියලා දෙයක්වත් නැහැ. අපිට සිත අල්ලන්න පුළුවන්ද? බැහැ. වැස්ස අල්ලන්න පුළුවන්ද? බැහැ. අතට වෙන වතුර ටික. සිත අල්ලනකොට බලන්න. කාට දැනෙන්නේ තද ගතිය? ඇයට දැනෙන්නේ වර්ණයක් ආලෝකයක්. කණ්ඩ දැනෙන්නේ ශබ්දයක්. නාසයට ගන්ධයක්. දියට රසක්. මනසට තවත් ඒ හරහා ඇති වුණු සිතුවිලි. දැන් සිත කොහොමද දැන් ඔබ දැන් සිතෙන් ඔබට කියනවා මේක කාර් එකක් කියලා. මේක පොතක් කියලා. නමුත් ඔය කාර් එකේ කෑල් ටික සේරම ගැලෙවොත් අතට අහුවෙන තද ගතිය. ඇයට පේන්නේ වර්ණේ. වර්ණේ නෑ කාර් එකක්. සද්දේ නෑ කාර් එකක්. තද ගතිය නෑ කාර් එකක්. ගන්ධේ නෑ කාර් එකක්. රසේ නෑ කාර් එකක්. කාර් එක කියන්නේ සියල්ලම එකතු වෙලා හටගත්ත සම්මුතිය ප්‍රඥාප්තිය. මේ සම්මුති ප්‍රඥප්ති මායාවක්. පෙර මතකය. නමුත් දැන් අපි මේ සිත අපි පෙන්වුවේ ඔබට මේ එන අරමුණු. අරමුණු වල තියෙන එක්ක මල් ගස් මේ හැමදේම බාහිර අපි කතා කරන හැම එකක්ම අරමුණක් වෙනවා. හැබැයි මේ දෙයක්වත් නැහැ. ඒ කියන්නේ සිත කියලා දෙයක්වත් නැහැ. ඒකේ මායාව. අපි සිත කියලා කියන්නේ අරමුණ කියන්නේ සම්මුතියකට. ඒව ඒක ගොඩක් ස්කන්ධ කාය ස්කන්ධ ගොඩක් සංඛාර සංඛාර කියන්නේ සිතුවිලි තමයි සිතුවිලි කියන්නේ සංඛාර සබ්බේ සංඛාර මේ සියලු සංස්කාර අනිත්‍යයි මේ ධර්මයේ හරිතැනින් ඔබ ගලප ගන්න පොත්පත්වල විවිධාකාර විදිහට පටලවලා ධර්මය කියන්නේ කුමක්ද කියලා බොහෝ අය දන්නේ නැහැ පොත්පත්වල තියෙන විදිහට නිධර්මය හොයන්න හම්බෙන්නේ නැහැ ඔබට. වචී සංකාර කාය සංකාර මනෝ සංකාර කියලා බෙද බෙද බෙද බෙද ගත්තට ඒක හුදෙක් දැනුවක් විතරයි. නිවැරදිව හරි තැනින් ධර්මයේ අල්ලගන්න. නැත්තම් සර්පයා වගේ හැමතිස්සෙම තෂ්ට කරයි. සංඛාරා කියන්නේ සිතුවිලි කියන්නේ අරමුණු කියන්නේ සියල්ලම එකමයි. ඔබේ සිතේ ප්‍රායෝගික පැත්ත දකිනකොට ඔබට එන්නේ අරමුණු. ඒ අරමුණු දිහා ඔබ බලන්නේ. අරමුණු එකින් එක මාරු වෙන්නේ. ඔබට දැනෙන්නේ ප්‍රායෝගිකව බැලුවාම එක්ක පොතක් එක්ක බිත්තියක් ඔය වගේ මොකක් කරන්නේ නාමයක් නේ. සම්මුතියක් නේ. ඔබ ජීවත් වෙන්නේ එවැනි සිතුවිලි ලෝකයකනේ. දැන් මේ සිත නිරුද්ධ වෙනවා දකින්න. ඇති වෙනව නැති වෙනවා දකින්න. ඔබ ඔබේ සිතට සිහිය පිහිටවන්න කිව්වා. ඒකයි පළවෙනි අදියර. ඔව්, එතනිනුයි මේ නිවන් මඟ ඔබට ප්‍රවේශ වෙන්නේ. නිවන් මාවතට යන දොරටුව තියෙන එතනයි. සිතෙන් මිදෙන මඟ යන කෙනෙකුට හම් වෙන පළවෙනි දොරටුව තමයි සිත දකින්න එක. සිතට සිහිය පිහිටවන එක. එන එන සිත දකින්න. මේ දොරටුවෙන් කුමක් ඇතුළු වුණත් එය දකින්න. කින් සුකසෝ සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වනවා. නගර හිමියාට දොරටු හයකින් එනවා දෙදෙනෙක් පණිවිඩයක් අරගෙන. මේ කියන්නේ දෙදෙනෙක් කියන්නේ හැමතැනම නාම රූප කියන එක. පණිවිඩයක් අරන් යනවා කියන්නේ අරමුණක් කියන එක. නගර හිමියා කියන්නේ ඇත්තට මෙතන ගන්නෙ ප්‍රඥාව. ඒක උපමාවක්. උපමේ තමයි තමන්ගේ හිත. බාහිර තියනවා කියලා මේ චේතනාවෙන් සිතුවිලියෙන් හිතන එක නාමයෙන් හිතන එකක් අපි කියන්නේ. එච්චර ගැඹුරට එකපාරටම යන්න එපා. හරි සරලයි මේ ධර්මය. අපි තමයි මේක සංකීර්ණ කරගන්නේ. ඔබ සිතම දකින්නේ සිත් යනවා එනවා දකින්න. ඒ සිත ඔබ සිත දකිනවා එතකොට. සිත දකිනවා කියන්නේ මේ සිතේ මිදෙන මගනේ නිවන කියන්නේ. සිත දකින්නේ තු නිවන් දකින්න බෑ. සිත දකින්න ඕනේ. එහෙනම් සිහියෙන් නුවණින් සීතර පිටවන්න. එන යන සිත. අර දොරටුපාලයාගේ කතාව වගේ. ඔබේ සිත සිත විදේනවා යනවා ඔබ දකිනවා. ඒ ඊටම වැදගත්. හරි. ඒ පළවෙනි අධීර ඔබ ඇවිදිනවා ඔබ වාඩි වෙනවා ඔබට හිතෙනවා දැන් කන්න ඕනි දැන් මං අර වැඩේට යන්න ඕනි අර කරන්න ඕනි ඔබට එන සිතුවිලි ඔබ ලස්සන මලක් දකින්න. ඔබට මතක් වෙනවා දෙයක්. ඒක අතීත සිතෙවිල්ල. හැබැයි ඒකත් වර්තමාන මේ මොහොතේ හටගන්න. ඔබට හටගන්න සියලුම සිතුවිලි වර්තමාන මේ මොහොතේ. ඔබට පේනේ වයහෙනේවා ගන්ධය රස පොට්ටබ්බ උණුසුම සීතල ඒ විතරක් නෙමෙයි අතීත සිතුවිල්ලක් හිතුණත් ඒකත් මේ මොහොතේ අනාගත එකක් හිතුණත් ඒකත් මේ මොහොතේ මේ මොහොතේ මොහොත පමණයි තියෙන්නේ. ඒක දකින්න මේ සිත දකින්න තැනම. දෙවෙනි අධීරයේදී ඔබ ඒක නුවණින් දකින්න. වර්තමාන මේ මොහොතයි මොහොත පමණයි තියෙන්නේ කියන එක. මොහොතට අවදිවන්න. සිතට අවදිවන්න. සිත මොහොත දකින්න. එතෙන්ට එන්න. ඒක ඉතාම වැදගත් තැනක්. හැම එකක්ම තියෙන මේ මොහොත කියන එක. මොහොත පමණයි කියන එක. මෙතනදී දෙවෙනි අධීර විදිහට ඔබ දර්ශනයේ කොටස ඉතාම වැදගත්. ඔබ දැන් සිතට පෙන්වන්න ඕනි දෙයක්. දැන් එනේන සිත දකිමින් අත්හරිමින් ගියා. ඒක අපි සිහිය පිහිටුවා හිතට. දැන් ඔබට ඒ හිත අත්හරින්න ඕනේ. දැන් ඔබ දෙවෙනි අධීර විදියට ඔබ සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. එතකොට ඒක සත්‍යයක් වෙන්නේ දැන් සිත්වල යනවා දැක්කේ පළවෙනි අධීර. සිත්වල ඇති වෙනව නැති වෙනව සිත්වල යනවා දැක්ක සංසාරේ දැක්කා. මේ ක්ෂණික සිත අටගෙන නිරුද්ධ වෙනවා. එවැනි සිත් හටගෙන නිරුද්ධන ඒ පේලියට යන්නේක දකින්න එක තමයි සිතුවිලි සංසාරය කියන්නේ. මේ පරම සත්‍ය තියෙන එක්ෂණික සිත අවබෝධ කරන එකයි. එහෙමනම් සංසාරේ මේ එක්ෂණික සිත අටගෙන් නිරුද්ධ වෙන තැනයි තියෙන්නේ. සසර සිත් වැල් දකින්න එකයි. එතනයි චතුප්පත ඥානයේ එක්ෂණික සිත් දකින්න තැනයි තියෙන්නේ. එතනයි පුබ්බේනවස ඥානයේ පෙර දක්නා කඳ පිළිවෙල සිත් පරම්පරාවටගෙන් නිරුද්ධ නැටි දකින්නේ. එතන නම් අතීත සංඥාව නිසයි වර්තමාන සිතත් හටගන්නේ කියන එක ඊගාව අධීරට එනවා. අපි ඒක දෙවැනි අධීරයේදී අපි මේ එන සිත දකින්න ඕනි. අපි දෙවැනි අධීරයේදී පැහැදිලිවම පෙන්නන ඔබට මේ දැන් මේ මොහොතේ එන සිතට දර්ශනේ පෙන්වන්න. බාහිර නෙමෙයි මගේ හිත කියන එක. ඒකයි දර්ශනේ. දර්ශනේ පෙන්වන්නේ අජත්ත බහිද්ධා කියන අන්ත දෙකෙන් මිදෙන තැන. ඔබට එන සිත බාහිරට අයිති නෑ. ඒක ඔබේ සිත නාමයට අයිති. ඇත්තටම නාමයට අයිතිත් නෑ. නමුත් මේ දෙවෙනි කොටසේදී අපිට එකපාරටම තුන්වෙනි අධීරත් පහ කරන්න බෑ. අපි මොන්ඩිසෝරි ගිහිලා ශිෂ්‍යත්ව කළා ඕලෙවල් කළා ඒ ලෙවල් කරන්නේ. පිළිවෙලකට තමයි අපි එක විෂයක් අර ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේ නිවන් මාගේ යන කෙනෙක් ප්‍රායෝගිකව සිතෙන් මිදෙන පිළිවෙලට අනුපුබ්බ ගමනක් යන්න ඕනේ. අනුපූර්වයෙන් යන ගමනක් යන්න ඕනේ. එතකොට ඔබ සිත එනවා යනවා සිත දැන් දකිනවා. දැන් මේ මොහොතේ කුමන සිතක්ද කියලා ඔබ දැන් දකිනවා. ඒ සිත තමයි ඔබ දකින්න ඔබේ හිතමයි කියන එක. ඔබට දැනෙන්නේ දැන් බාහිර ගහක්, අඹ ගහක්. ඔබට දැනෙන්නේ බාහිර වාහනයක්. ඔබට දැකින්නේ බාහිර දුවෙක් පුතෙක්. ඔබට දැකින්නේ බාහිර ගයක්. ඔබේ සිත හැමසෙම දැන් ඔය එන සිත බාහිර. පළවෙනි අධීරයේ ඔබේ සිත එදමා යනවා දැක්කා ඒ සියල්ල බාහිරයි. හැබැයි දෙවෙනි අධීරයේදී බාහිර නෙමෙයි ඒ සියල්ල සිතුවිලි. චේතනා සම්මුති පෙර මතකයෙන් හටගෙන ඔබ දකින්නේ එළියේ කපුට නැහැ. එළිය අඹගස්, නුගගස්, බෝගස් නැහැ. එකම හැඩතලයක් තියෙන්නේ. ඒ සම්මුති ප්‍රඥප්ති නාමය ඔබේ හිතේ තියෙන්නේ. පෙර මතකයෙන් එන්නේ. එහෙමනම් පේනවනේ මේ හිතනවා. එතනයි දෙවෙනි අදියර. සිතට එන්න, නාමයන්තට එන්න. නාම රූප දෙකෙම මිදුණු තරයි නිවන් මඟ. පළවෙනි අධීරේ ඔබ රූපය දැක්කා. දෙවෙනි අධීරේ ඔබ නාමය දකින්න. බාහිර නෙමෙයි. මගේ තමයි මම දකින්නේ. හිතින් හදාගෙන අපි බාහිර බලන්නේ. අපේ ඇහැට එන්නේ වර්ණයක්. නමුත් අපි කියන්නේ රෝසමලක්. රෝසමල කිව්වේ අපේ පෙර මතකයේ සම්මුති වේදනා සංඥා සංකාර ස්කන්ධ ඔස්සේ සංකාර කරලායි පෙර ඕක හදාගත්තේ. සම්මුතිය හැදෙන්නේ සංකාරයෙන් කියන්නේ ස්කන්ධයන්ගෙන්. ස්කන්ධයන්ගෙන් තමයි ওই රෝසමල කියන නාමය හටගත්තේ. ඒක බාහිර තියෙනවා කියලා උපාදාන කරගෙන බාහිර දෙයක් අල්ලගන්නවා. බාහිර රූපයට එකතු වෙන තැනයි උපාදාන වෙන්නේ. මෙතන නාමයේ අන්තයේ පෙර මතකයේ සම්මුති ප්‍රඥාප්ත වලින් වේදනා සංඥා සංකාර එහාට ආපු වේදනාව කියන්නේ වර්ණය. වර්ණය තමයි ඔබ සංඥාව පෙරමතකෙන් ගලපන්නේ. ඒ ගල්ලා එහා අඩතලයට ඔබ සංඥාවට විතර්ක කරලා දැන ගැනීම වෙන්නේ. රෝසමල. ඒ දැනගත්ත දේ විඥානයේ නාමයේ හටගත දේ වේදනා සංඥා චේතනා පස්ස නාමයේ. ඒ හටගත්ත දේ බාහිරටයි තිනේ. ඇත්තට මේක මේ නාමයේ හටගත්ත ඒ ප්‍රඥප්ති සම්මුති විඥානේ දැන ගැනීම බාහිරට අයිති නැත්තම් ඒක ඔබේ සිතේම හටගත්ත දෙයක් නෑ පෙර මතකයෙන් නම් හටගත්තේ ඒක හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා බාහිරට යන්න හේතු නෑ බාහිරින් රෝස මලක් ඔබට හම්බෙන්නේ නෑ ඔබ ඔබේ හිතේ ලෝකෙක ජීවත් වෙන බව දැනේ. දැන් එනේන සිතට ඇත්ත පෙන්වන්න. දැන් එනේන අරමුණට ඒ බාහිර නෙමෙයි සිතම බව පෙන්වන්න. සියලු අරමුණු වලින් එතකොට මිදෙනවා මේ සිත. දැන් ඔබ මේ ප්‍රතිපදා පුහුණු වෙන්න. දැන් පොත කියලා එකක් බාහිර නැහැ. ඒක ඔබේ හිතේ. ඔබ ඇසුරු කරන්නේ උපාදාය රූපයක්. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර. ස්කන්ධයන්ගෙන් හටගත්ත රූපයක් එකපාරටයි තියෙන්නේ. ඒ ඔබේ හිතමයි. මෙන්න මේ ප්‍රතිපදාව ඔබ දිගටම පුරුදු කරන්න. බාහිර නෙමෙයි මගේ හිතමයි මම දකින්නේ කියලා. ඒ දෙවෙනි අධ්‍යයනය. එක පුහුණු වෙන්න. එතන ඔබ එතකොට බාහිරින් මිදෙනවා.